කොහොම පින් ස්වාමීන් වහන්ස මටත් ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් අහලා ඉන්න. දැන් අතර ඔබ වහන්සේ අභිධර්ම පිළිබඳ දෙවෙනි දේශනාවේදී සඳහන් කරා දැන් අපි අපි උපතේදී ඇති වෙන ප්‍රතිසන්දි සිතේ ඉඳලා දිගටම තියෙනවා කියලා මේ එකට කිව්වේ භවංගසිතද භවංගසිත භවාංග එතකොට ඔබ වහන්සේ පැහැදිලි කරා භවාංග සිතයි මේ මේ දැන් අර පස්සයක් සිද්ධ වෙන්න නම් අවශ්‍යයි කියලා දැන් මේ මේ මොකක් ප්‍රසාදයක මේ රූපයක් සහ ඒ ප්‍රසාදය කියන්නේ චක්කු විඥානයේ සිත ඇති වෙන්න සබේ චක්කු මේ ප්‍රසයක් ඇති වෙන්න නම් අපිට ඇති වෙන්න ඕනේ කියලා මේ ඒ ධාතු තුනම යම වේවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මට ඇති වෙන එක ප්‍රශ්නයක් තමයි දැන් අපි හිතමු අපි අපිට මොන හරි දැකලා අපිට චිත්ත වීතියක් ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අපිට අපිට අපිට ඒ ඉන්ද්‍රියෙන් හෝ වෙනත් ඉන්ද්‍රියකින් අපි හිතමු සෝත ඉන්ද්‍රියෙන් කියලා අපිට අර වගේ තව යම් දෙයක් වැටුනොත් ඒ ඒකට ප්‍රතිචාර දක්වීමක් නැද්ද? ඒ කියන්නේ අර අර චිත්ත වීති මොනවා හරි ඇති වෙලා ඉවර වෙලාද ආපහු අර වගේ එකට පටන් ගන්න හැබැයි ඒ වෙනකොට ඒ සද්ද ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙද්දී අනෙකුත් ద్వාරයන්ට ආරම්මන ගෝචර වුණා කියලා ඒ ඒ සම්බන්ධව චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙන්නා ආරම්මණය ඉන්ද්‍රියට ගෝචර වෙනකොට ඒක භවාංගයේ ස්පර්ශ වෙන්න ඕන. භවාංගයේ ස්පර්ශ වුණාම තමයි භවාංග චලනය තුලින් අභිනව චිත්ත වීතියක් හටගන්නේ. දැනටම චිත්ත වීතියක් ක්‍රියාත්මක නම් ඒ වෙලාවේ එන අරමුණ අවශේෂ ඉන්ද්‍රියන්ගෙන්වත් ඒ ඉන්ද්‍රිය විසින්මවත් ගන්නෙ නැහැ. හැබැයි ඉතින් ඒක ඊටාම ක්ෂණයයි. ඉතින් මොකද සිත වේගවත් හට ගන්නවානේ. මේ අසුරු සනක් ගන්නකොට සිත කෝටි ලක්ෂයක් පමණ හට ගන්න එකේ. ඒතර අසුරු සනක් ගන්න මොහොත ඇතුළත අපට සියලු ඉන්ද්‍රියන්ගෙන් ඕනතරම් අරමුණු ගන්න පුළුවන්. ඒ නිසා මේ කියන කාරණේ කෙනෙකුට අනුමාන කරන්නවත් බැරි තරම් සූක්ෂමයි. හැබැයි න්‍යායාත්මකව අපි ගත්තහම කොහොමවත් එක් චිත්ත වීතියක් ඇති වෙන මොහොතේ වෙනත් ඉන්ද්‍රියකට අරමුණක් ගෝචර වෙලා අභිනව චිත්ත වීතියක් ඇති වෙන්නට ඉඩක් නැහැ. ඒ චිත්ත වීතිය නිම වෙලා භවාංගයට නැවත ගියාට පස්සේ තමයි යලි අභිනව චිත්ත වීතියක් ඇතිවීමේ අවස්ථාව තියෙන්නේ. එතකොට ඒක ස්වාමීන් වහන්සේ සිත් 17ෙන්ම ඕක ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපි යම් දෙයක් දකිනවා මරණාසන්න චිත්ත වීති වල 17ක් යන්නේ නැහැ. අනිත් හැම චිත්ත වීතියකම 17ක් යනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ ඒ සිත් වලට අමතර පස්සේ ආපහු අපි වෙන අපේ මේ මේ මේ මනෝද්වාරයෙන් චිත්ත වීති ඇති වෙනවා ඇති නේද අපි මොකක් හරි දැක්ක දැක්කා කියලා ඒක අඳුනගෙන ඒක ප්‍රොසෙස් කරලා ඒකට අල්ල ගන්නවද ඒව තීරණය කරන්නේ. ඒතකොට ඒවත් ඉවර වෙනකන් ආපහු සම්පූර්ණ මනෝද්වාරයට යනකම්ම ඉන්න ඕනේ තව එකක් අල්ලගන්න. අනිවාර්යයෙන්. උද්වාරික චිත්ත වීති ඉවරුණා කියලා වෙන අරමුණක පාට යන්නේ නැහැ. ඊට පස්සේ අරමුණ ප්‍රබල නම් මනෝද්වාරික චිත්ත වීති ඒවක් ඒවා හඳුන්වන අනුබන්ධක චිත්ත වීති. අර චක්කුද්්වාරෙන් ගත්තු අරමුණම අනුබන්ධනය කරමින් ඒ පසුපස යමින් ඒ අරමුණම ගනිමින් තව මනෝද්වාරික වීති ටිකක් ඇති වෙනවා. ඒතකොට ඒ වීතිත් නිම වුණාට පස්සේ තමයි ආයෙත් චක්කුද්්වාරයට හෝ සෝතද්්වාරයට කවර හෝ ద్వාරයකින් අභිනව චිත්ත වීතියක් ආරම්භ වෙන්න පුළුවන් වෙන්නේ අර ටික නිම වෙනවා. එතෙක් එතෙක් අපට ඇහෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඒ නිසානේ දැන් සමහර අරමුණු වල අපි ඉන්නකොට මේ ළඟ ගන්ටාරේ ගහලා තියෙනවා ඇහිලා නැහැ. මේ හෙන පුපුරලා තියෙනවා ඇහිලා නැහැ. ළඟින් කෙනෙක් ගිහිල්ලා තියෙනවා අපි දැකලා නැහැ. ඇයි? ඇස් පියාගෙන කන් ඇහෙන්නේ නැතුව ඉඳලා නෙමෙයි. අපි වෙන මනෝභාවයක নিমগ্ন වෙලා. අපි මේ මනෝභාවයේ අපිට මනෝද්වාරික වශයෙන් ඒක ක්‍රියාත්මක වුණාම අපි වෙනම ලෝකයක ඉන්නේ. එතකොට අර ద్వාරයන් තිබුණා වුණාට අර අරමුණු ආවා වුණාට ඒ සම්බන්ධ විඥානයන් පහළ වෙන්නේ ඒක අපි කාටත් අත්දැකීම් තියෙනවනේ. එහෙමයි බොහොම පිං ස්වාමීන් වහන්සේ පහදා දීමට.